බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිටිනුත් මිනිසින්ට වරදින. සිටින් වරදින්නේ කොහොමද? අනුන්ගේ දෙයට ආශා කරනවා. අනේ අසවල්දී මට ලැබේවා. අසවල්දී මට ලැබේවා. අනුන්ගේ දෙයට ආශා කිරීම සිටින් වෙන වැරදීමක්. අනුන්ට දේශ කරනවා අනේ මේගොල්ලෝ නැති වෙන්න ඕනේ වෙනසෙන්න ඕනේ මේගොල්ලෝ නැති නැතිබංග වෙන්න ඕනේ මනසෙන් සිදුවෙන වැරදීම. ඊළඟට මනසින් කියන අනේ මේකට හරියන්න එපා. යහපත වෙන්න එපා. මනසින් කෙරෙන වැරදීම. මේ වගේ වැරදි මිනිස්යන්ට වුණාම ඒ මිනිස්යන් දන්නේ නැහැ මේ තමන්ගේ ක්‍රියාව වර්ධින බව. නොදන්නාකම නිසා නැවත නැවත නැවත ක්‍රියාව වර්ධ ගන්නවා. නැවත නැවත ක්‍රියාව වර්ධගත්තට පස්සේ Tamanට ක්‍රියා කරගන්න බැරි මට්ටමකට කය හොත්පොළ වෙද්දී Tamanට ක්‍රියා කරගන්න බැරි මට්ටමට වචනේ හොත්පොළ වෙද්දී Tamanට ක්‍රියා කරගන්න බැරි මට්ටමට සිත උත්පල වෙද්දී කාය උත්පල වෙද්දී වචනේ උත්පල වෙද්දී සිත උත්පල වෙද්දී කවුද Tamanට ඉන්නේ? අර වැරදුණු ක්‍රියාවේ ඵලයේ විතර. එක අම්ම කෙනෙක් දරුවන්ට ඉඩම් බෙදුවා. එතකොට ලොකු දූ තරහ වුණා. එයා ඉල්ලපු කොටස දුන්නේ නැහැ කියලා. දැන් ලොකු දූ හැමදාම අම්මට බයිනවා බයිනවා. අම්මා ඉස්කෝල ගුරුවරයා. ගරහනවා අපහාස කරනවා අම්මට තෝ කියලා කතා කරනවා. කාලයක් ගියාම මේ දුවට පිළිකාවක් හැදුණා. දැන් අම්මගේ මේ දරුවන්ට තිය ආදරේ නැති වුණේ නැහැ. අම්මා ගේ ඉස්සරහ ගෙදරට ගිහිල්ලා දුවගේ ගෙදර බලන් ඉඳලා එනවා. මොකද අම්මට ගෙදරට ඉන්න තහනම් කරලා තියෙනවා. දැන් ඔන්න දූ අසාධ්‍ය වුණා. හොඳටම අමාරු වුණා. අමාරු වෙනකොට ඔන්න අම්මා එතකොට අනිත් අය කිව්වා අම්ම එන්න අහනවා කමක් නැද්ද කියලා. ඊට පස්සේ දූ කිව්වා ආයෙ නම් එන්න ගියාම කියලා. දැන් අම්මා තමයි මේ දූට උපස්ථාන කරන්නේ. දුවත් ඉස්කෝල ගුරුවරියක්. දැන් එක දවසක් දූ කෑ ගහනවා අන්න අම්මේ මින් ගිට ගිනි දෙලෙනවා කියලා. අම්මා කිව්වා පුතේ මේ අවුව වෙන්නේ ඇති කියලා දොර වැදුවා. ඊට පස්සේ කෑ ගහලා කියනවා අම්මේ මෙන්න රතු ඇඳගෙන හතර දිනක් ඇවිල්ලා මාව අදිනවෝ. ටික වෙලාවකින් දුව මල. බලන්න මේ දුව එතනට ආවේ කවුද ඒක හදාගත්තේ? තමා විසින්. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා මොනතරම් කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන්ද? ක්‍රියාව වැරදිච්ච අයට මේ වරද්දෙන් මිදෙන්න පුළුවන්. මේ වැරද්ද මිදිච්ච ගමන් එයා අලුත් කෙනෙක්. හැබැයි ලෝකේ ස්වභාවය ඊට වඩා වෙනස්. අපි කියමු නොමග ගිය කෙනෙක් ඉන්නවා කියලා ක්‍රියා වැරදිච්ච කෙනෙක්. මෙයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහිලා මෙයා ක්‍රියාව හදාගන්නවා. යහපත් වෙනවා. යහපත් තැනකට අනිත්‍යයි කියන ඔයා ඔය දැන් යහපත් වෙලා හිටිට ඔයා ඉස්සර මෙහෙමයි. ඒ කියන්නේ දැන් යහපත් වෙච්ච එකවත් දකින්නේ. ආගේ කරන්නේ. අර පරණ එක අවසන්. එතකොට වැරදුනේ එයාට. එයා වචනේ වරද්ද ගත්තා. ඇයි ඒක සතුටු වෙන්න බැරි? ඉරිසියාව. ඉතින් මේ නිසා පින්වත්නි අපේ වචනේ අපේ ක්‍රියාව වර්ධින්න අපේ වචනේ වර්ධින්න අපේ සිතුවිලි වර්ධින්න පසුබිම් වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි එක්ක ආසාව. එක්ක ද්වේෂය. එහෙම නැත්නම් මුලාව. මෙවෙන් තමයි අපේ ක්‍රියා වර්ධින්නේ. ඒ වරදි හරි පුදුම විදිහට මිනිස්සු ක්‍රියා වරද්ද ගන්නවා. හිතා ගන්න බෑ. ඔබ මේ ඉන්ටර්නෙට් බලනස වෙලාවක බලන්න ඔය මේ තාලිබාන් ක්‍රූවල් කියලා මේ සයිට් එකකට ගිහිල්ලා තමන්ගේම ආගම අදහන අයව අතපය බඳලා මේ අඟල් තුනේ මේ පුංචි පිහි වලින් පිපිඤ්ඤ කපනවා වගේ බෙලි කපනවා. ඒ කවුරු කෙනෙක් කිරි බීපු වෙලාවක හොඳට බඩ පිරෙන්න බෙල්ල කපපු ගමන් කිරි විදිනවා. උගුරු දන්නේ. මේ දෙවියන් ගැන කී කී මේ බෙලි කපන්නේ. ඒක බලන්න හිතෙනවා අනේ මේ ආගම් අදහන්න ගිහිල්ලා මේ මිනිස්යා කරගන්න විපත්. මොකද හේතුව? තමාගේ සිතේ හටගන්න දේ ගැන කතා නොකිරීමයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව කුසල් රජුරු ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ තමාට හානි පමුණුවන දේවල් තමාට තියනවාද? උන්වහන්සේ උත්තර තුනක් තියෙනවා කිව්වා. භාග්‍යතුන්ස මොනවද කියලා? එකක් ලෝභය. අනික දේශය. අනික මෝහය, මුලාව. ඉතින් මේ තුන නම් අවිස්සෙන්නේ මිනිසින්ගේ ඒ තුනෙන් උපද්දවන්න බෑ යහපත් ක්‍රියාවක්. ඒ තුනෙන් උපද්දවන්නේ අයහපත් ක්‍රියාවක්. දැන් පින්වත්නි අප තුල තියෙන ලෝභය අවසන්න වැඩි වෙලාවක් යනවාද? වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් මම මෙතන අපි කියමු දැන් මේ කතා කරගෙන මම ඔබට කියන දැන් මම මල්ලක්ගෙන ආවා මම මේකෙන් අරගෙන උඩට වීසි කරන බැහැදින්න කියලා යුරෝ ගොඩක් වීසි කළා. ඔබට වාඩි වෙලා ඉන්න තැන අමතක වෙයි. වෙන බැරි? පුළුවන්. ඒ කියන්නේ ලෝභය කියන එක අවසන් එක තප්පරයක් යන්නේ. මේ හිතේ ඒවනම් එකක් තියෙනවා. අවිස්සෙන සුළු ලෝභයක් තිබේ. ඒක නෙක තේරුම. ඊළඟට ද්වේෂයේ අවසන්න තප්පර භාගයක් යන්නේ. ඇවිස්සෙන සුදු ද්වේෂයක් තිබේ. රවට්ටන්න තප්පර කාලක් යන්නේ. ඇවිස්සෙන සුළු මෝහයක් තිබේ. මේක දැක්ක බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ දේශනා කළා මේ රාගය නැත්නම් මේ ලෝභය මේ ද්වේෂය මෝහය තමයි මේ මේවට මුල ඒ නිසා උන්වහන්සේකට පාවිච්චි කළා අකුසල මූල. උන්වහන්සේ දේශනා කළා මේ ලෝකේ තියෙන්නේ මේ ප්‍රශ්න එක්ක ලෝභයෙන් හටගත්තු ප්‍රශ්න, එක්ක ද්වේෂයෙන් හටගත්තු ප්‍රශ්න, එක්ක මෝහයෙන් හටගත්තු ප්‍රශ්න. දැන් චුට්ටකට හිතලා බලන්න. රටවල් කීයක් නම් බෝම්බ හදනවද? දැන් උතුරු කොරියාවේ හදනවා, රුසියාවේ හදනවා, දැන් ඔන්න ඉරානේ පටන් ගත්තා. මේ බය නේද? මේ බය පිටිපස්සේ තියෙන මොකද්ද? ද්වේෂය. තරහ. එකට එක කිරීම. පල්ලි ගැනීම. ඊළඟට මේ රටවල් රටවල් ආක්‍රමණය කරගන්න. මේ ඔක්කොම ඊට පස්සේ තියෙන්නේ මිනිස්යන්ගේ හිත්වල තියෙන ලක්ෂණ තුනක්. ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. බුද්ධ කාලේ බද්දිය කියලා නගරයක් තිබුණා. ඒ නගරේ වාසය කළ රජුරු කෙනෙක්. ඒ රජුරුවන්ගේ නම බද්දිය. ඒ රජුරුව මහාන වුණා. මහාන වෙලා මේ ද මහාන වුණාට පස්සේ රජෙකුට තියෙන කිසි දෙයක් නැහැ නේ. එතකොට සේරපු දෙකක්වත් නැහැ නේ කාලේ. එතකොට මොනවා හරි පින්ඳ පාතිට ලැබෙනවා ඊට පස්සේ ගහක් යට ඉන්න භාවනා කරනවා. කොහොමද මේ උන්වහන්සේ ලෝභ දේශ මොහිතෙන් දුරු කරගත්තා. ඒ කියන්නේ රහත් වුණා. දවසක් මේ වනාන්තරේ ගහක් යට ඉඳන් හිතනවා ෂා හරිම සැපයි. හරිම සැපයි. අලුත මහණෙක් කෙනෙක් කෙනෙක් පෙන්නලා තිබුණා ආන් අරය රජ කෙනෙක්. එයා හොරෙන් ගිහලා අහන්නේ මොකද්ද මේ තනියම කියන්නේ කියලා. මොකද්ද කියන්නේ? හරිම සැපයි. ඒ අනිත් හාමුදුරුවන්ට ගිහිල්ලා කිව්වා ආන්න අරයට රජකම මතක් වෙලා. ඒකෙන් ලෝකෙ හිතන්නේ රජවරු සැපසේ ඉන්නවා කියලා නේ. ඊට පස්සේ මේ ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේ අඬ ගැහුවා. එන්න. හැබැයි ඔබ කියනවා කියන්නේ හරිම සැපයි කියලා. එහෙමයි වාගේ. මේ කියන්නේ පිරිස රජකම මතක් වෙලා කියලා. අනේ ස්වාමීනි මට මාලිගාව තිබුණා. මට සේවකයෝ හිටියා. මට මුරකාරයෝ හිටියා. මට ආරක්ෂක වළල්ලක් තිබ්බා. හැමතිස්සෙම මම බයෙන් හිටියා. කාගෙන් අරදරයක් කුමන්ත්‍රණයක් කඩාගෙන වැටේද කියලා මම හැම සේවකයෙක්ම සැක කළා. බයෙන් හිටියා. සතුටක් නෑ. මම මේ විඳින්නේ ඒක නෙමෙයි කිව්වා. ඒ ඔක්කොම හටගත්තේ මගේ හිතේ තිබෙච්ච ලෝභ දෝෂ මෝහ නිසා. ඒක නැතිවීමේ සැපේ මම මේ විඳින්නේ කිව්වා. එතකොට බලන්න පින්වත්නි ඔබට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දේ තේරුම් ගන්න පුළුවන් නම් මේ ලැබිච්ච ජීවිතේ ඔබට යම්කිසි ප්‍රයෝජන ගන්න පුළුවන්. මේකට ඔබට තියෙන ලොකුම වාසිය තමයි අර ඔබේ වරදින තැන හොයාගන්න. වාහනයක් යන්න තියෙන්නේ පාරේ නම් පාරෙන් පිට පෙන්නුත් බැරිලත් වාහනේ පිට පණිද්දී එහෙම ඇදගෙන යනවා ආයි කපල පාට ගන්නවා. ආයි පාට ගන්නවනේ වාහනේ. මේ වගේ යහපත කැමති එක්කෙනා ක්‍රියාව වරදිනකොට හරි ගස්ස ගන්නවා. වචනේ වරදිනකොට හරි ගැස ගන්න ඕනේ. සිතවිලි වරදිනකොට හරි ගැස ගන්න ඕනේ. කලක් යනකොට යාට සෑහෙන්න නිවැරදි ක්‍රියාවක් පවත්වන්න පුළුවන්. සෑහෙන්න නිවැරදි වචන පවත්වන්න පුළුවන්. සෑහෙන නිවැරදි සිතවිලි පවත්වන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මිනිස්සෙකුගේ ජීවිතේ දියුණු කරගන්න ගොඩාක් දේවල්. දැන් ක්‍රියාව ගැන මම ඔබට කියවන්නේ මොකද්ද මේ වරදින් වැළකීම. මේකට අපි කියපු සීලය කියලා. ඔබට තේරෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලයක් ගැනනේ සීලය කියලා. ඊට අමතරව කරන්න ඔබ දානි. දානය කියන්නේ කෑම විතරක් නෙමෙයි. ඔබට බැරිද දාන් දෙන්න? මෛත්‍රිය. බැරි? කරුණාව. දාපිකම සමහර අය ඉන්නවා අන්ත අසරණ වෙච්ච වෙලාවට ඔබට බැරිද වචනයක් යාට කියන්න හිත හැදෙන්න. ඒකත් එක්තරා දානයක්. ඔබට යහපත දෙන්න පුළුවන්. ආහාර නම් දෙන්න පුළුවන්. ඊළඟට ඥාණය දෙන්න පුළුවන්. බුද්ධ දේශනාවේ තියෙනවා සියලු දානී පරදවා ධර්මයේ දීම දින්නවා කියලා. ධර්මය කියන්නේ ආහාරයක් නෙවෙයි. ධර්මය කියන්නේ වස්ත්‍රයක් නෙවෙයි. ධර්මය කියලා කියන්නේ මිනිස්යාව දුකින් මුදවන්න තියෙන උපදේශය. ධර්මයේ හරියට අහු වුණොත් එයා සතර අපායට වැටෙන්නේ නැහැ. සතර අපායෙන් මිදෙනවා. දේශනාවක් තියෙනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරි ධර්මයේ හැසිරෙන කිනා ධර්මයෙන් සිං ආරක්ෂා කරනවා. චත්තම් මහන්තං යථා වස්ස කාලේ වැස්ස කාලේට ලොකු කුඩයක් අස්සට ගියා වගේ. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ හොඳට පුරුදු කළොත් මේකයි ප්‍රතිඵලෙ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන එක්කිනා අපාය යන්නේ නැහැ. එතකොට මනුස්ස ජීවිතයක් ගත කරන අපිට එවැනි ආරක්ෂාවක් තම තමන්ගේ ජීවිතවල ලබා ගන්න පුළුවන් නම් මේක අපිට ලැබෙන විශාල ලාභයක්. විශාල ලාභයක්. මොකද මේ මව් කුසට අපි ආවේ අපි අපි විසින් තෝරගෙන නෙවෙයි. ආ මට ආරාම්ම දෙන්න. ආරාම්ම දෙන්න මෙයාමයිපා. එහෙම තෝරගෙනව නෙවෙයි. අපි ආපු විදිහ අපි දන්නේ. මා හිතන්නේ අපි කවුරුවත් ඇහුවොත් මේ ඉපදිලා ඉපදිච්ච වෙලා මතකද කියලා අපි දන්නවද? නැහැ. නමුත් අපි අපිනේ ඉපදුනේ. අපි ඔය ඉපදිලා දවස් දෙක තුනක් ගියාම මතකද කියලා? අපි කවුරුත් කාට මතක නැහැ. ඉපදිලා මාසෙ මතකද කියලා ඇහුවොත් මාසෙ මතකත් නැහැ. අපිට ඉපදිලා සමහර අයට ඉපදිලා අවුරුදු 4 5 වෙනකම් මතක නැහැ. ඊට පස්සේ දැන් පොඩ්ඩක් මතකයේ තියෙනවා. එතකොට බලන්න අපි අපි මේ ජීවිතේම අපිට අමතක වෙච්ච කොච්චර තියෙනවද? මේ ජීවිතේ. මේ නිසා අපි උපත කරා ගෙනියන්නේ ලෝකේ කවුරුවක් නෙවෙයි අප රැස් කරන දීමයි. මේ නිසා අපි මේ සංසාර ගමනක යන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. මේ සංසාර ගමනේදී අපිට මේ ජීවිතේ ක්‍රියාව හරි ගස්ස ගන්න ලැබුණා. ඒක අපි ලබා ගන්න ලොකු ලාභයක්. ඒ කියන්නේ අපි ගමු දැන් මේ වගේ රටකට ආවට පස්සේ ධර්මයේ නැත්තම් ඔබට තියෙන්නේ බැලු බැලුවත කාමයේ විතරයි. කාමයේ විතරයි තියෙන්නේ. එතකොට ධර්මයේ ලැබුණොත් විතරයි ඔබට අරක විනිවිද කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. ධර්මයේ ලැබුණොත්. ධර්මයේ ලැබුණොත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිතර හිතන්න කිව්වා අපිට මේ තියෙන සංසාර ගමනක් මේ සංසාර ගමනේ අපි සැප විඳින සැප විඳපු වාර කෙලවරක් නැහැ. අපි කෙලවරක් විතර රජවරු වෙලා සිටුවරු වෙලා කොච්චර ඉන්නේ මේ රටේම ඔබ කොච්චර වාර ඉන්නේ ඔබ දන්නේ අපි සත්තු වෙලා പ്രേත ලෝකෙ ගිහිල්ලා නිරේ ගිහිල්ලා කොච්චර ඉන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක හොයන්න කියනවා මේ වෙන රටාව සකස් වෙන රටාව හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ ඒක හොයාගෙන කියලා දෙනවා ඇහෙන් රූපයක් දකිනකොට මේ හිතට වෙන දේ කනින් ශබ්දයක් අහනකොට සිතට වෙන දේ නාසයෙන් ආග්‍රහණය කරනකොට සිතට වෙන දේ දිවෙන් රස විඳින්දි සිතට වෙන දේ කයට ස්පර්ශය දැනෙද්දි සිතට වෙන දේ. සිතෙන් සිතද්දි සිතට වෙන දේ. සිහියෙන් ඉඳන් බලන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පෙන්නන දේ අපට තේරුම් ගැනීමට අවස්ථාව ලබා ගත්තොත් මා හිතන්නේ අපට ලැබෙන විශාලම ලාභයයි. විශාලම ලාභයයි. මොකද හේතුව දැන් බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ වයස 35 දී. උන්වහන්සේ පිරිනුවන් පෑයේ වයස 80 දී. එතකොට උන්වහන්සේ අවුරුදු 45ක්ම ඉන්දියාව පුරා ඇවිදගෙන ගියා. ඇවිදගෙන ගිහිල්ලා උන්වහන්සේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ට මේ ධර්මය කිව්වා. ඒ ධර්මයේ ප්‍රතිඵල මේ මිනිස්සු ගත්තා. ඒ කාලේ හිටපු අය ධර්මය අවබෝධ කළා. ධර්මයේ හැසිරුවා. ඒ ධර්මයේ සාක්ෂාත් කළා. එතකොට අපිට පේනවා උන්වහන්සේ ඒ කාලේ මිනිස්සුන්ට පුදුම විදිහට කියා දුන්නා මේ මිනිස්යාගේ ඇතුලේ තියෙන හැකියාව. අද ඒක කියා දෙන්න කෙනෙක් නැහැ. දැන් මේ යුගයේ බුදුරජාණන් වහන්සේ හිටියා නම් අද අපි කී දෙනෙක් අහසෙන් යනවා ඇද්ද? මේකේ උන්වහන්සේ කියම අද අපි කී දෙනෙක් මේ සිත සමාධිමත් කරගෙන ජීවිතේ තේරුම් අරන් ඇද්ද? උන්වහන්සේ අද හිටියම අපි කී දෙනෙක් මේ සංසාරේ මිදිලා ඇද්ද? ඒ අපේ හැකියාව වැහිලා තියෙනවා. මේ වැහිච්ච දේ ඉස්මතු කරගන්න අපට තීරණේ ඒකයි මේ වෙලා අපිට දැනට තියෙන වාසිය ඒ බුදුරජාණන් වහන්සේ මිනිස්යන්ගේ හැකියාව ඉස්මතු කරන්න කියපු දේශනා. එකක් දෙකක් නෙමෙයි 18 1000ක් තියෙනවා. බුදු දේශනා 18 1000කටත් වැඩි තියෙනවා. එතකොට බලන්න සුළුපටු දේශනා ප්‍රමාණයක්ද. එතකොට මේවා අහලා මේවා කියවලා මේවා ඉගෙනගෙන මිනිස්සෙක් ඒ ඔස්සේ ජීවිතය ගැන කල්පනා කරන්න ගත්තොත් එයා යහපත් වෙනවා මිසක් අයහපත් වෙන්නේ එයාට හොඳ ලැබෙනවා මිසක් නරක ලැබෙන්නේ එයා නුවණ තියෙන කෙනෙක් වෙනවා මිසක් මෝඩ කෙනෙක් වෙන්නේ එක්තරා අවස්ථාවක බලන මේ ධර්ම නිසා වෙන ලාභේ මං එතකොට හිටියේ පොල්ගස් සෝවිත කියන ප්‍රදේශයේ තියෙන භාවනා මධ්‍යස්ථානයක. හාමුදුරු කෙනෙක් මගේ ළඟට ආවා. මේ වගේ වෙලාවක. ආවිල්ලා මට කිව්වා මේ hina වෙලා මට කියනවා මම ඔබ වහන්සේ අඳුරන්නේ මම මෙයාගේ කාඩින් හරි පුළුවන් නම් උදව්වක් කිල්ල ගණ්ඩායි. මම කිව්වා මට පුළුවන් උදව්වක් මම කරන්න. ඔබ වහන්සේට බැරිද වකුගඩුවක් දෙන්න කියලා එම? වකුගඩුව? දැන් මම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. දැන් මේ මගෙන් අහන්නේ කවුද? තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඔබ වහන්සේට බැරිද වකුගඩුවක් දෙන්න කියලා එම? මම කාටද? අහිංසක ගෑනු කෙනෙක්. දැන් එහාතුරෙම කියලා ඊට පස්සේ මට කියනවා හැබැයි ආගමි බෞද්ධ නෙවෙයි. දැන් බලන්න මේ බෞද්ධ නොවන ආගමේ අම්මා කෙනෙකුට මකුගඩුවක් හොයනවා ස්වාමීන් වහන්සේ නමක්. පුදුම ලස්සන ධර්මයක්. මම වෙන ආගමක නම් එහෙම එකක් දැක්කේ නෑ. මම කිව්වා රෝගයකට ආගම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. මට දෙකක් තියෙන නිසා මම එකක් දෙන්න. හැබැයි මට මෙයා බලන්න ඕනේ ඉස්සෙල්ලා කිව්වා. ඊරවසේ එන්න කිව්වා බත්තර මුල්ලේ මෛත්‍රී ධර්මායතනට. එන්න කිව්වෙත් පාසලකට. මම ගියා බත්තර මුල්ලේ පාසලට. අනේ අහිංසක අම්මා කෙනෙක් කියනවා නෝනා කෙනෙක් කියනවා මීගමුයි ඒතු කාල කියන ගමේ සෙලින් පාරිස් කියලා අහිංසක මිනිසෙක් කෙනා. එයාගේ ඇස් දෙක දැක්ක මම හිතුවා මම දෙනවා. ඒ මොකද ඇස් දෙක වැහිලා ලොන්ති කි. යන්තම් පේන. අපි වගේ පැහැදිලි නෑ. මං එයාට කිව්ව ඔබ බය වෙන්න එපා. දැන් එයා බය වෙලා ඉන්නවා. ඇයි මේ හඳුරුගෙන ඉන්නේ වකුගඩුවක් දෙන්න යන්නේ? දැන් මට බුද්ධ ආගමට යන්න වෙයිද? ඇයි එහෙම ඝනදිනු මේ ආගම මාර විශ්වස් තියෙන ලෝකයක් මේ ලෝකේ. ඉතින් බය වුණා මට මේ ආගම ඒ මොක කිසි දෙයකට බය වෙන්න එපා. ආගම් ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ පණ බේර ගැනීමක්. ඊට පස්සේ මදුරාසියට ආවා. දැන් ඒවල තියෙන ඒගොල්ලෝගේ දැන් දුප්පත් පවුල. දැන් මං කිව්වා වේදම් කරන්න එපා වැඩිය. අපි තීවිලි යනවා. එයා කියනවා අනේ ස්වාමීන් වහන්සේ තීව්‍ර දෙකක් ගන්න. මම කීපා දෙකක් ගන්න. මම ඩයිවර්ට් ගිහලා ඉස්සරහා මම බෙදා ගන්න. මම ඉස්සරහා වාඩි වෙනවා. තීව්‍ර එකේ එයයි එයාගේ පිරිමි කෙනෙකුත් නෑ උදව් කරන්න. ඒ නෝනයි නෝනගේ නංගි නෑන් පුංචි අම්මා. මේ වයසට බලච්ච නෝනලත් එක්ක මම දැන් ඔන්නේ යනවා ස්පිතාල ගානේ. දැන් ගිහිල්ලා දැන් ඉතින් මම එකම ත්‍රිවිල් එකේ මම එකගෙන යනවා. ඊට පස්සේ ඔන්න වකුගඩුව දුන්නා. දීලා දවස් දෙකයි. ඒ මිනිස්සයා අමාරුවෙන් දැන් මට ටිකක් අමාරු වුණා. ඊට පස්සේ අමාරුවෙන් එනවා මම මගේ කාමරෙට මාව බලන්න. මට පඩ් ගාලා වුණා. අර එදා ලොඳ පිරිත් ඇස් දෙකේ ලොඳ නැහැ. අර කෝමාරිකා යුද්ධය වගේ එක තිබිච්ච ඇස් දෙක සාමාන්‍ය ඇස් දෙකක්. දැකව ගමන් මට හරි සතුටුයි. හරි. මගේ උත්සාහය හරි කියලා. ඊට පස්සේ අම්මා හොඳටම සනීප වුණා. ඒ අම්මා මට කියනවා මගෙන් ඇහුවා ඊට පස්සේ මම ලංකාවට එන්න. මගෙන් ඇහුවා අනේ හාමුදුරනේ ආයේ කවද්ද මුණ ගැහෙන්නේ? කවදාවත් නැහැ. අනේ එහෙම කියන්න එපා. ආයි සංසාරයක් හම්බ වෙන්නේ නැද්ද? මොකද දන්නේ? ඊරොස් මගෙන් ඒවා බුදුදහම මං කව බුදුදහම ගැන ආසමක් කියන්න මම පොත් ටිකක් කියවන්න. හැබැයි එක දවසක් එකක් වුණා. දැන් මම හොඳටම කෙඳිරික ගා ඉන්නවා දැන් මට ඉන්න බැරි දිල්ල. පාදගෙන කියලා තෑන්ක්ස් බෝඩ් කිව්වා. මං අන්න බලන්න ඔයා කොච්චර මං ගැන හිතන්නේ නැද්ද කියලා. මම මේ දුන්නේ බුදුරජාන් වහන්සේගේ බණපදේ අහලා. ඇයි වට මේ මාව අගේ කරන්න බැරි? හරි හොඳ මිනිස්සු. thank you කිව්වා. එතකොට බලන්න මේ අපිට මෙච්චර දේවල් කරන්න පුළුවන් උනේ බුදුරජාන් වහන්සේගේ ධර්ම නිසා. එතකොට මේ ඒ ඒක ඒකේ විපාක ඒ කාලේ මට හැදුනා ඉස්සර නිතර හැදෙනවා මාස 3කට වගේ තද්ද ඔළුවේ ගැක්කුමක්. හැබැයි වක්බඩුව දුන්න දවස් ඉඳලා දැන් මං හිතන්නේ මම දුන්නේ 96. තාමත් ඒ જાති ඔළුව ගැක්කුමක් හැදුන්නේ. දැන් බලන්න අර ක්‍රියාවේ ඵලය. බුදු දේශනාවේ තියෙනවනේ වපුරන්නේ කුමක්ද ඒ නිලම් මේ ඉතින් මේ නිසා අපේ ජීවිතයට පුදුම විදියට උපකාරී වෙනවා මේ අනුන්ට උදව් කිරීම. දැන් මෙච්චර දුර මං ආවේ මෙහි ඇත්තෙම ඔබෙන් වැඳුම් ගන්න ඕ. ඔබෙන් පූජාවල් ගන්න නෙමෙයි. මම මේ වහන්සි ගන්න ඔබට යම් කිසි දෙයක් කියන්නයි. ඉතින් මට තේරෙන විදිහට මම මේ කියන්න වහන්සි ගන්න. ඉතින් මම ඔබට හදන්නේ හිතේ පැහැදීමක් ඇතිකරන බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක නරක දෙයක් නෙමෙයි. දැන් මේ ලෝකෙ මිනිස්සු පහදීම ඇති කර ගන්නවා ක්‍රිකට් කාර්ය ගැන. නළු නිළු ගැන. දේශපාලනට ගැන. ඒකේ මිනිස්සුන්ට ලාභයක් නැහැ. මම ඒක එපා කියන නෙමෙයි. නමුත් මේ බුදු කෙනෙක් කෙරෙහි පහදුණු ඒ ඥාණයට ආස කරනවා. ඒකයි මේකේ විශේෂත්වය. ඒ උන්වහන්සේ දේශනා කරපු දේ ඉගෙන ගන්න ආස කරනවා. එතකොට මොකද වෙන්නේ? එයා ඒ දෙයින් තමන්ගේ ජීවිතය අලුත් වෙනවා. ඒකේ ලාභය තියෙන තමන්ට. ඉතින් පින්වත්නි මම යෝය. ක්‍රියාව ගැන කිව්වේ ඒක. දැන් ක්‍රියාව ගැන ඉච්චර ලස්සනට කවුරුවත් කියලා නැහැ. දැන් ඔන්න කවුරු හරි වැරදි ඔත්තුවක් දුන්නා. ඇෆ්ගනිස්තානයේ තිබුණා බාමියන් කියලා බුද්ධ ප්‍රතිමා. කවුරු හරි වැරදි යුක්තක් දුන්නා මුල්ල කෙනෙකුට මේ ඒගොල්ලන්ගේ පූජකයෙකුට මේකට මේ ෂෙල්විටි ගහලා කුඩු කරපන් එතකොට දෙවියන් සතුටු වෙයි ලෝකෙම විරුද්ධ වුණා මේක කරන්න එපා කියලා ෂෙල්විටි ගැහුවා ලෝකෙ මේකට විරෝධී ප්‍රකාශ කරාම මේගොල්ලන්ට බයක් ආවා ඊට පස්සේ ඒගොල්ලෝ දැන් මොකද කරන්නේ ඊට පස්සේ කිව්වා මේකට අපි යාගයක් කරමු. හරක් 100ක් මැරුවා. ඕන එකක් වහගන්න ඊළඟ එක කොලක්. තුන් මාසයක් ගියේ නෑ. ඇෆ්ගනිස්තානයේ කුඩි කුඩු. පිළිමිට ඇසෙල්ලෙදී රටටම වැදුණා. හරි පුදුමයි. මේ නිසා අපිට හිතන්න බෑ මේ ඔළුවේ ක්‍රියාව වැරදුනාට පස්සේ ඒක වැරදි වැරදි වැරදි යනවා. ඒක හරි ගස්සන්න කෙනෙක් නැති තාක් වරදිනවා. සමහර ඉන්නවා කැමැත්තෙන් වරද්ද ගන්න, සමහර ඉන්නවා දන්නේ නැතිකම නිසා වරද්ද ගන්න. එතකොට කැමැත්තෙන් වරද්ද ගන්න අය නිවැරදි කරන්න අමාරුයි. දන්නේ නැතිකමෙන් වරද්ද ගන්න අය නිවැරදි කරන්න පුළුවන්. ඉතින් මේ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ಗುಣ නවයක් කියනවා මම ඒ නවය පොඩ පොඩ තෝරලා දෙන්නම්. උන්වහන්සේගේ පළවෙනි ගුණයට කියනවා අපි අරහන් කියලා. අරහන් කියන්නේ අර කියාපු ලෝභ ද්වේෂ මෝහ කිසිවක් නැහැ. උන්වහන්සේගේ ජීවිතේ පුරාවට ඒක තිබුණා. ඒ කියන්නේ දැන් උන්වහන්සේට අර ඔබට මතකද මම කිව්වා අර අර කුඹරක් හාන මිනිස්සෙක් ළඟට පින්නපාත ගිහිල්ලා වෙච්චදී එදා උන්වහන්සේ බඩ කිව්වේ. එදා දාන්නේ නෑ. පව් දයන කරන්නේ. උන්වහන්සේට දානමාන වරදි වැරදුනා. ඒක උන්වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් බලන්න හිතලා ඔබ දන්නවා උන්වහන්සේගේ ගිහි කාලේ පුතා රාහුල මහනවන පැවිදුණා. අපි වගේ පැවිදුණා. දැන් ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග ගමනක් වඩිනවා. වඩිද්දී අතරමඟ ස්ථානයක නවතින්න වුණා. ඉතින් මිනිස්සු කුටි හදලා තිබුණා, ඉන්න පහසුකම් හදලා තිබුණා. ඉතින් රාහුල කියන පොඩි ස්වාමීන් වහන්සේ අන්තිමට ආවේ සීත කාලෙක. අන්තිමට වැටිලා. බැරිලා ඉන්න තැන බැලු ඉන්න තැන නැහැ. දැන් බැලුවා දැන් පින්න වැටෙනවා පින්නින් බලකින් තමයි. දැක්ක තියෙනවා හදලා తాවකාලික වැසිකිළියක්. දැන් මේ පොඩි රාහුල ස්වාමීන් වහන්සේ මේ වැසිකිළියට ගිහිල්ලා පැත්තකින් වකුඩු වෙලා වාඩි වුණා. දැන් වාඩි වෙලා ඊට පස්සේ පාන්දර බුදුරජාණන් වහන්සේ වැසිකිළියට වඩිනවා. වැරළ එළියේ ඉඳලා උගුර පෑනවා. ඉස්සර පරණ සිරිතක් තමයි එක පාට ඩොලරෙන් වැසිකිළියට යන්නේ නැහැ. එළියට ගිහ ඉස්සරහින් ඉඳලා උගුර පාදනවා. පාදනයකට වැසිකිළිය කවුරු ඉන්නවනම් එයත් උගුර පාදනවා. එතකොට අර සද්ද නැතුයි. ඒතර උගුර පාදනයකට අර පොඩි නම දෙනවා කවුද? ස්වාමීනි මම මේ රාහුල. වැසිකිලි දුර අරන් එළියට වැඩිය. එයි මේ. ස්වාමීනි මට ඉන්න තැනක් තිබුණේ නෑ. කවුද මේ කියන්නේ? පුතා. එතකොට ඒ රාහුල ස්වාමීන් වහන්සේගේ හිතේ කිසිම වෙනසක් නෑ. ප්‍රශ්නයක් නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා ඉන්න ප්‍රශ්න මත හොඳයි. ඉවරයි. ප්‍රශ්නයක් නෑ. අපිට එහෙම වුණා නම් එතනම ගමන ඉවරයි. එහෙනම් රැස් කළා කියන්නේ මගේ ගෝලයා. මේ මගේ දරුවා. එයා කියන්නේ මේ මගේ අප්පච්චි. කෙලවරක් නැති පස්ස ගොඩන්නේ බලන මේ හිතේ පස්ස නැති වුණාම ප්‍රශ්නයක් නෑ යාට. හරි පුදුමයි මේ නිකලස් බව. තුමුන්නාසගේ ජීවිතේ පුරාවට ඒ අරහත්ත්වය තිබුණා. උන්වහන්සේ සමහරු දැන් අපි අනේ පිටු සිටුමා සුදු හඳුන් වලින් තමයි කුටිය හැදුවේ. ඒ කියන්නේ හැමතිස්සෙම සුවඳනේ නේ. අපිට සුදුහඳු මුලෙන් චූටියක් හම්බුලා තිබෙන්නේ. සුදුහඳු කුටියක්. උන්වහන්සේ වස් කාර්ය යුරුච්ච ගමන් පාත්‍රය අතට ගත්ත පිටත් වුණා. උන්වහන්සේට ගහේ ගහ යට සඳුන් කුටියේ දුහාවෙත් වෙනසක් සම්ප්‍රාප්තයි. ඒ කියන්නේ උන්වහන්සේගේ ඥානෙ බාහිරින් කෙනෙකුගෙන් ගත්තු එකක් නෙවෙයි. උන්වහන්සේ එක තැනක දේශනා කරනවා සාමගාම කියන සූත්‍රයේ උන්වහන්සේ කියන භාග භික්ෂුන්ට නිගණ්ඨ ශ්‍රාවකයන්ට කියන්නේ. නිගණ්ඨ ශ්‍රාවකයන්ට කියනවා මේ තථාගතයන් වහන්සේ මොකද නිගණ්ඨ ශ්‍රාවකයෝ නිගණ්ඨ කෙනෙක් අහලා තියෙනවා ඉන්දියාවේ හිටිය පිරිසක් දැන් ඒගොල්ලන්ට කියන ජෛන කියලා. ඒගොල්ලන්ට කිව්වේ ශරීරයට පුළුවන් තරම් දුක් දෙන්න ඒක පේරෙන්න. අතත් ලෝකේ ඉන්න දුක් දෙන අය. බුදුරජාණන් වහන්සේ අහුව ඇයි මේම දුක් දෙන්නේ මෙච්චර ශරීරයට? දැන් අපිට කියලා තියෙන දුක් දෙන්න කියලා. මේ විදිහට තමයි අපේ කර්ම ඉවර කරන්නේ. මේව දැන් ඔයගොල්ලෝ තාමත් කොච්චරක් ඉවරද තාම? 100ට කීයක් ඉවරද? 100ට කීයක් ඉතුරුද කියලා. ඊරස බුදුරජාණන් වහන්සේ කිව්වා කර්මයෙන් නම් ඔය විඳවන්නේ ඔගොල්ලෝ ඔක්කොම වැරදි කර්ම සංසාරේ කරපු අය. කොහොමද ලෝක ජීවමැවිල්ලකින් නම් ඔගොල්ලෝ විඳවන්නේ ඔගොල්ලන්ගේ මවල තියෙන කූර දුක කියලා. ඊරස බුදුරජාණන් වහන්සේ කර්මයෙන් නම් සැප විඳින්නේ මම සංසාරේ හොඳ කර්ම කරපු කෙනෙක්. දේවමැවිල්ලකින් සැප විඳින්නේ මා මේ හොඳ දෙවියෙක්. එතකොට උන්වහන්සේ හැමතිස්සෙම පෙන්ලා දුන්නේ ලෝකයට දැනුවත් කරන්න ජීවිතය ගැන. මේකෙදි උන්වහන්සේ ඥානයේ ස්වාධීනයි. අපිට හොඳට පේනවා. අද ලෝකේ ඕනෑම පුස්තකාලයකට යන්න ඔබ ලෝකෙ තියෙන ඕනම දෙයක් අධ්‍යයනය කරන්න බුදු දේශනාව හැමතිස්සෙම වෙනස් වෙලා පේනවා. ඒකට හේතුව තමයි උන්වහන්සේ තුල තියෙන ස්වාධීන සම්මා සම්බුද්ධ. කර්මය ගැන, ජීවිතය ගැන, විශ්වය ගැන සෑම දෙයක්ම උන්වහන්සේ රහසයි. ඊළඟට තමයි උන්වහන්සේ අවබෝධයත් එක්ක ජීවත් වුණා. සාමාන්‍ය ලෝකේ අපි ගත්තොත් උන්න මේ ඒ අපි කියමු ඉන්නවා කියලා මහාචාර්යවරේ. යා ගෙදරටත් මහාචාර්යවරේ. මිනිසුන් ගෙදර එනවා. නෝන අහනවා ආ අපේ බදාවද? ආ මහජාත්මාගේ නෑ. මේ රෝගීදී හැමෝම හැම රස්සාවක් මෙහෙමයි. ඒ එතනට විතරයි ඒක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය හැම තිස්සේම තමගේ ජීවිතයේ සමග රැඳී තිබුණා. අවබෝධයක් උනාසයට කියන විඥාචරණ සම්පන්න කියලා. අවබෝධයෙන් යුක්ත ජීවිතය පැවැත්වුවා. උන්වහන්සේට කියන සුගත කියලා. සුගත කියලා කියන්නේ උන්වහන්සේගේ ගමන. දැන් බලන්න හිතලා ගමන කියලා කියන්නේ ඇවිදින පිළිවෙල නෙවෙයි. දැන් හොඳට හිටපු ළමේ නරක වෙනවා කියන්නේ. එතකොට අමල කියන්නේ පුතේ ඔය යන මාර්ගය නම් හරි නෑ. දුර යන මාර්ගය කියලා කියනවනේ ඒකට. ඔය යන්නේ හොඳ ගමනක් නෙමෙයි ඔය. බුදුරජාණන් වහන්සේගේ ගමන නිවන කරාගේ ගම සුගත ලෝකේ රහස්මය උන්වහන්සේට ලෝක විදු ඊළඟටම උන්වහන්සේට මේ අනිත්‍ය පින තියෙන එක්කෙනාව උන්වහන්සේට දහමට ගන්න පින තියෙන එක්කෙනා උන්වහන්සේ උපමාවක් දේශනා කරන්නේ පින් නැති එක්කෙනා මේ ළඟ රෑ කාලේ ළඟට චීතල් එවද කිව්වා පේන්නේ පින තියෙන එක්කෙනා පින තියෙන එක නම් හිමාල කන්ද වගේ කියනවා. පින තියෙන හාමුදුර කෙනෙක් වැඩියි. විශාලා මහනුවර මේ හාමුදුරු ඉන්නේ. ඡන්ද විබල හාමුදුරු. විශාලා මහනුවර එක දෙක කරලා හැදුවා. හරියට මහන්සි වෙලා හරි දැන් කොච්චර කල්ද චන්දිල් හාමුදුරු ඉස්සරහට ගියලා? අර 10ක්. 10ක් කාගෙන ද ලස්සට හදලා ශාලා හදලා රසිකිලි හදලා පහසුකම් හදලා එතකොට බලන්න පින තියෙන එක්කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින තියෙන එක්කෙනා ඈත පේන හිමාල කන්ද වගේ බුදුරජාණන් වහන්සේට පේනවා. එහෙනම් බුදු කෙනෙකුටවත් පේන්නේ නම් ඔබ කැමති කරවලේ වැටිච්ච ඊතලයක් වෙන්නද? ඈත පේන හිමාල කන්දි වෙන්නේ. එකද දෙකද? ඈත පේන හිමාල කන්ද වගේ වෙන්න නම් ඔබ පින්වන්ත කෙනෙක් වෙන්න. පිනෙන් දිනු කරගන්න. එතකොට උන්වහන්සේ දේශනා කළේ පොඩි පිනක්වත් අතාරින්න එපා කියලා. පොඩි පිනක්වත් අතාරින්න එපා. ඒ පින රැස් කරගන්න කියලා. ඔබ දන්නවනේ මං කියන වචනේ වැරදුනහම එයා බොරු කියනවා, කේලම් කියනවා අපහාස කරනවා, ගරහනවා, ඊළඟට හිස් වචන කියනවා. වචන වැරදුනා. සිත වැරදුනා, සිතවිලි වැරදුනා, මෙයා අනු සාප අනුට සාප කරනවා. එක්ක අනුගදී කොල්ල ගන්න ආස කරනවා. ක්‍රියා වැරදුනම කාය වචන නෑ ක්‍රියා වැරදුනම එක්ක සතුන් මරනවා එක්ක හොරකම් කරනවා එක්ක වර්ධිකාම සේවනයේ දෙනවා එතකොට බලන්න මේ ක්‍රියාව වරද ගන්න නැති කෙනාට ඔන්න විවෘත වෙනවා පින් කරන්න අවස්ථාවක්. පින් කියලා කියන්නේ සුඛෝ පුඤ්ඤස්ස උච්චය. පින වැඩිවීමටයි සැපය කියන්නේ. එතකොට මේ පිනට තමයි එතකොට මේ සැපය කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ දුක ඇත්ම යම් තැනක එතන නැත්තේ මොකද්ද? පින නැද්ද? යම් තැනක සැප නැත්නම් එතන මොකද තියෙන්නේ? පින. ඉති බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පිනට ආසා කරන්න. මොකිටද ආසා කරන්න කිව්වේ? පිනට ආසා කරන්න. එතකොට ඔබට පිනට ආසා කිරීම ඔබ කරන්න. ඉතින් මේ පිනට පින අතර තියෙන උතුම්ම පින තමයි බුදුරජාණන් වහන්සේ සරණ යාම. උන්වහන්සේ සරණ යාම පින අතර තියෙන උතුම්ම පින. ධර්මයේ සරණ යාම, ශ්‍රාවක සංඝයා සරණ යාම උතුම්ම පින. ඒතර මේ පින අපිට නිකම්ම රැස් වෙනවා. දැන් අපි තව පොඩ්ඩකින් සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කරනවා. නිකම්ම රැස් වෙනවා මේ පින. එතකොට පින්වත්නි මේ විදිහට පින රැස් කරගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න, පින රැස්කර ගන්න. බුදුරජාණන් දැන් ඔබ ආසනේ පොත් කියවන්නේ. පොත් කියවන එකෙන් තේරුම ගන්න. දැන් අපි ගත්තොත් බුද්ධ දේශනා නැති පුස්තකාලයකට මිනිස්සුක දාලා දොර අපි කැම ටික දොර අස්සේ යවනවා. යවලා කියන ඔක්කොම පොඩ්ඩක් කියවපන්. මක් වේද මිනිස්සයාට. පොත් දෝරාලින්ගට පිස්සෙක් ඉන්නේ. මේ තියෙන ලෝකේ තියෙන කුණු කන්දල් ලොකෝම එක එක හිතන හිතන ඒවානේ පොත්වල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් කරන්නේ. උන්වහන්සේගේ අවබෝධය අන් අයට කියා දුන්නා. ඒ කියා දීපු දේ මිනිස්සු අවබෝධ කළා. එතකොට මේ ප්‍රතිපල ගත්තු ධර්මයක්. උන්වහන්සේගේ පළවෙනි දේශනාව ඔබ දන්නවා ධම්සප්පවතුන් දේශනාව. එතන ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පාන්න හදන මොහොත දක්වා දේශනා කරපු හැම එකක්ම ලෝකේ ප්‍රතිඵල ලැබුව එකක්. දැන් ඔබ දන්නවා දැන් මේ මේ ලෝකේ පොත් කියන එකට බෙස්ට් සෙලර් බෙස්ට් සෙලර් කියලා මේ හරියට ගහන ලොකුට ගහලා විකුණනවා. ඒ ප්‍රතිඵල නෙමෙයි. ඒ විකිණීම. ප්‍රතිඵල කියලා කියන්නේ අකුසලේ මිදුණා අර ධර්මය අහලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මිනිසු සුවපත් වෙච්ච එකක්. ආන්නේ ධර්මය ඉගෙන ගන්න. ඒ ධර්මය ඉගෙනගෙන ඒ ධර්මය පුරුදු කරන්න ඔබ තේරුම් ඔබේ ජීවිතේ තියාගන්න මං කියවන්නේ මේ දැන් අපිට පේන ලෝකෙනේ බලාපොරොත්තු අපිට දෙන්නේ පේන ලෝකේ බලාපොරොත්තු නෙමෙයි ඔබ ධර්මයේ තුලින් ඔබ බලාපොරොත්තු කීපයක් තියාගන්න ජීවිතේ එකක් තමයි මම මාළී මැත්තේ සුගතිය යනවා. දෙවියන් අතරට යනවා. නැත්තම් දිව්‍ය ලෝකෙට යනවා. එතෙන් යන්න ඕන ක්‍රමේ තියෙන බුද්ධ දේශනාවල එක දේශනාවක් තියෙන සූතානුදත සූත්‍රය කියලා අංගුත්තර නිකායේ තව දේශනාවක් තියෙනවා සංකාරුප්පති සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ ඒ දේශනාවලින් උන්වහන්සේ උගන්වනවා යන්න ඕන විදිය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන අර කියාපු ක්‍රියාව වරද්ද ගන්න නැතුව ක්‍රියාව යහපත් කරගෙන යහපත තුල සිත රඳවා ගැනීම. යහපත තුල සිත රඳවාගත්තොත් යා සුගතිය. ඉතින් පින්වත්නි අන්නේ දුර්ලභ අවස්ථාව ජීවිතේ තියාගන්න තියෙන එක බලාපොරොත්තුවක්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒවා. ඊළඟට උන්වහන්සේගේ ධර්මය අහලා ඔබ ජීවිතේ අවබෝධ කරගන්න එක බලාපොරොත්තුවක් තියාගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට මේ මේ වගේ එකක් දෙකක් තියාගත්තොත් උතුම් බලාපොරොත්තු. එකක් දෙකක් තියාගත්තොත් අපි කවුරුත් කියන්න ඕනේ ටොකු වැඩේ. එයා ඒක හදාගන්නවා. ලෝකේ ස්වභාවය තමයි ඒකට හිරිහැර කරන එක, බාධා කරන එක. දැන් අපි ගත්තොත් මේ සිතින් පුළුවන් පින් කරන්න. සිතෙන් කරන පිනක් තමයි මෛත්‍රී භාවනාව. ඒකට උනාසු උදාහරණයක් පෙන්නවා. කෙනෙකුට ඕන වෙනවා දානයක් දෙන්න උදේ 100කට. 100ක දෙනෙකුට දානයක් දෙන්න කොච්චර හැලිවලන් ඕනේ මේ හාල් ඕනේ ලොලු ඕනේ කොච්චර දේවල් ඕනේ ඊට පස්සේ යාට ඕන වෙනවා දවල්ටත් දෙන්න 100කට ආයි මහන්සි වෙන්න ඕනේ එයාට නෝ රාට රැටත් දෙන්න ඒතර 300කට දෙන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කෙනෙකුට පුළුවන් නම් ගව දෙනකගෙන් කිරිදුවන් යන වෙලාවක් කොච්චර වෙලාවක් වෙන්න ඇද්ද? ගව දෙනකකින් කිරිදවන්න. පැය භාගයක් කියලා අපි කියනවා. කෙනෙකුට පුළුවන් නම් පැය භාගයක් මෛත්‍රිය වඩන්න. එතකොට මේ පැය භාගින් රැස් කරන පින අර 300කට දාන දෙනවට වඩා වැඩි කියලා. එතකොට මිනිස්සුන්ට දිනපතා පුළුවන් මේක රැස් කරන්න නේ. මේක වෙලා තියෙන එකයි මේ ගොඩක් අය මේකට ගරහනවා. භාවනා කරන්න එපා කියනවා පිස්සු හැදේ කියනවා එක්ක ඔළුව අවුලේ කියනවා එක්ක ආ දැන් මොකද භාවනා කරන්නේ දැන්ම කලබල වෙන්න එපා එහෙම කියනවා මේ වළක්වන්නේ කුසලයේ පින පිනට හානි කරලා ලෝකයේ කෙනෙකුට ලබා ගන්න කිසි දෙයක් නැහැ දැන් බලන්න මේ කවුරු හරි කෙනෙක් මෙත් සිත වඩනවා නම් ඒක පළමුවම ඔහු රැස් කර ගන්නා වූ පිනක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි හිතේ පැහැදිලිව තියෙන ඕනේ ඒකයි. දැන් සමහර අවස්ථාවල් තියෙනවා මානසික රෝග තියෙන අය. මානසික රෝග තියෙන අයගේ ලක්ෂණයක් තමයි තනි වෙන්න තියෙන ආසාව. එයා තනි වෙන්න හොයා ගන්න පොට. මොකද්ද පොටි? මට භාවනා කරන්න ඊට පස්සේ මෙයා මේ තනි වෙලා කරන්නේ මෛත්‍රී දිනු කිරීම හෝ බුදු ගුණ වැඩි හෝ ආනාපාන සතිය හෝ නෙවෙයි. එයා කරන්නේ අර මානසික අර්බුදේ හිත හිත ඉන්න එක. ඇස්වාගෙන වාඩි වෙලා ඒක කරනවා. ඒතර පිටට පේන්නේ මොකද්ද? එයා භාවනා කරනවා කියලා. දැන් මෙයාට වැඩි දොස්තර ගාවට මෙයා එකගෙන ඒකන් ගලගෙන ඕ මෙයා භාවනා කළා දොස්තර මහත්තයා. දෝස්තර බණින ඕන භාවනාවල් කියලා රැල්ලක් හැදිලා. මෙන්න භාවනා කළා නිකන් ලෙඩ. ඒක දොස්තර දන්නෙත් නෑ මේ ලෙඩේ හැදෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ දොස්තර පව කරගන්නවා ධර්මයට බැලලා. ඊට පස්සේ වෙන මොකද්ද? අර මිනිස්සු ටික අහගෙන ඉඳලා ආරයට බෙහෙත් දීලා කියන ඕන් දැක්කනේ අපි කිව්වා එපා කියලා. අනිත්‍යද කියන. තොගයක්ම පව කරගන්නවා. දුර්ලභ බුද්ධ ශාසනය තුල දුර්ලභ ධර්මය ලැබෙන තියෙන අවස්ථාව කැමැත්තෙන් විනාශ කර ගන්නවා. හරියට විනාශ කර ගන්නවා. තමන් ලැබෙන පින. මේ නිසා මේ පින රැස් කරගන්න මේ මෛත්‍රී සිත වඩන්න එක ලාභයක් වයි. ලාභයක් වයි. එතකොට මේ එතකොට මා කිව්වා බුදුරජාන් වහන්සේ ගැන සිත පහදවා ගන්න, පින රැස් කරගන්න. පින රැස් කරගන්න ඔබට උදව් වෙන එකක් තමයි මෛත්‍රිය. මෛත්‍රිය ගොඩාක් උදව් වෙනවා. මෛත්‍රිය පුරුවන් නම් අපිට පුළුවන් මේ ලෝකේ ඕනෑම දෙයක් තමන්ගේ ළඟට ගන්නේ නැතුව ඉන්න. අපි ගත්තොත් කවුරු හරි කෙනෙක් කවුරු හරි කෙනෙක් අපිට මොනවා හරි නපුරු දෙයක් කියනවා කියමු. අපහාසයක් කරනවා කියමු. අපිට පුළුවන් නම් ඒක ඉවසන්න. ඒ කියන්නේ ඒක ගණන් ගන්න නැතුව ඉන්න. එතකොට යාට හිත හදාගන්න බැරිද? පුළුවන්. එයාට මෛත්‍රී කරන්න බැරිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ එක උපමාවක් තියෙනවා. උන්වහන්සේ යනවා මහණෙනි දෙපෙත්තම හොඳට මුවාද තියෙන කඩුවක් මේ කඩුව කෙනෙක් අල්ලලා මිරිකන්න හදනවා. එතකොට එයාට ලේසි මිරිකන්න පුළුවන්ද කියලා නම් කැපෙන්නේ නැති වෙන්නේ. බෑනේ. කඩුව අල්ලලා මිරිකන්න නැතුව මොකද වෙන්නේ? මේ මිරිකන්න පුද්ගලයාවම කැපිලා යනවා. දේශනාවේ තියෙනවා. ඒ සූත්‍රී බුදුරජාණන් වහන්සේ වදාළ මේක සංයුතනිකයි තියෙන්නේ. ඒ වගේ තමයි මේ මෛත්‍රීන් පුද්ගලයාට හිංසා කිරීම. මෛත්‍රියෙන් යුක්ත පුද්ගලයාට කරදර කිරීම, ගරහින් කවුරුරි අමනුෂ්‍යෙක් කළොත් ඔහු ඔහු කරා යනවා කියලා. ඒ මොකද හේතුව? මෛත්‍රී තියෙන පුද්ගලයා හැමතිස්සෙම ලෝකේ ද්වේෂය බාර ගන්න නැත්තම් එයා තුළ මෛත්‍රිය තියෙනවා. මේ නිසාව පුරුදු වෙන්න හැමතිස්සෙම මෛත්‍රිය ඇති කරගන්න උපකාරී වන දෙයක්. ඒ තමයි සිතට යෝජනාවක් කරන්න සිතට යෝජනාවක් කරන්න මම කලබල වෙන්නේ මම කලබල වෙන්නේ ගොඩාක් මේ හිතට අකුසල් දෙන්නේ වේගවත්කම නිසා කලබලකම නිසා ඔන්න කවුරුහරි ටෙලිෆෝන් කළා කියවගම ඔයාට මෙහෙම කිව්වා. ඔයාට මෙහෙම කිව්වා. ඔයාට මෙහෙම කිව්වා. ආ එහෙමද? කිව්වද? මොකද වුණේද? කලබල වුණා. එයා එකපට කමක් නෑ ඔය කියපු ආවේ. අන්න ඉවසුවා. එහෙම ඉවස ගන්න බැරි වුණොත් එයා හැමදාම විඳවන්න ඕනේ. ඇයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා අකුසලේ එනවා එක ක්‍රමයකින්. ඒ තමයි ලෝකේ නිന്ദා අපහාස ලබන්න තියෙන අකමැත්ත. ලෝකේ අනවච්ච අනවඤ්ඤත්තිකාමෝ කියලා කියනවා. ලෝකේ අවඥා ලබන්න තියෙන අකමැත්ත. මේ අවඥා ලබන්න තියෙන අකමැත්ත මේ අපේ හිතේ තියෙනකොට අපි හරියට සුඛ වෙනවා පොඩි අවඥාවක් ලැබුණා. නමුත් ඒක අපිට ගණන් නොගෙන අත්හරින්න පුළුවන් නම් ඉවසලා ඒකට මම ඔබට යෝජනාවක් කරලා කියන්නේ මනසට මම ඉවසනවා. මේක අත්හදා බලන්න අපි ගම ඔබට ප්‍රශ්නයක් එනවා. උලක් එක්ක රණ්ඩුවක් එක්ක ඔබට චෝදනාවක් කරලා එක්ක බැනලා. දැන් වේලාසනික හිතේ හදාගෙන යනවා මම ඉවසනවා. දැන් ඔබ එතනට යනකොට කවුරුකින් ඔබට බැනගෙන බැනගෙන යනවා. අර යෝජනාව ඔබ හිතේ කරලා තිබෙච්ච නිසා ඔබට මතක් කරලා දෙනවා ඉවසපන්. ආන්න ඉවසනවා. ඔබේ එහෙම පූර්ව සූදානම් නැති වුණොත් ඔබ කලබල වෙනවා. කලබල වෙච්ච ගමන් බර්ස්ට් එක වගේ වාචන එනවා වෙඩි පිරනවා වගේ. වෙන්නේ නැද්ද? වෙනවා නේ? එතකොට බලන්න මෙහෙම නොවෙන්න නම් ඔබ යෝජනාවක් කරලා තියන්න. සමහර අය හිතනවා සමහරුන් මෛත්‍රී භාවනා කරද්දී ඒ සංසිඳෙනක රැවටෙනවා. එහෙනම් මේ හිතේ සංසිඳීම නිසා තරහ හටගන්නේ නැහැ කියලා අනිත් විලාට තමන් ගැන අවධානය අත්හරිනවා. තේරුණාද කියන්නේ? සමහර අය භාවනා කරන වෙලාවට ඔන්න හොඳට භාවනා කරන මෛත්‍රිය හරි මොනවා හරි භාවනාවක් කරනවා. කරනකොට හිත සංසිඳිලා යනවා. එතකොට එයා හිතුවා දැන් ඉතින් හරි මට තරහට ගන්නෑ. එහෙම ගන්නෑ. ආය භාවනා නොකරන වෙලාවට සිහියෙන් නොසිටියොත් පරණ විදිහට මේක වැඩ කරනවා. ධර්මය අවබෝධ කරනකම් මාර්ගඵල ලබනකම් මේ හිතේ ස්වභාවය තියෙනවා. ඒ නිසා ඔබ මේ හිතේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන මෛත්‍රිය දිනු කරගන්න මේ මෛත්‍රිය කියන හරියට ඔබට උදව් කරන එක. මෛත්‍රිය කියන හරියට උදව් කරන එක. මං දන්න මාත් එක්ක හිටිය සහෝදර හාමුදුරු කෙනෙක් හිටියා විපුල රන්සි කියලා. මාත් එක්ක ඉන්දියාවේ ඇවිද්දා ධර්ම ගුවන් ඇවිද්දා හරියට මෛත්‍රිය පුරුදු කරපු කෙනෙක්. හරියට මෛත්‍රිය පුරුදු කරපු කෙනෙක්. දවසක් අපි ඔය ඉන්දියාවේ ඡන්ද කාලෙක අපි ගිහිල්ලා කොයි හරි අපි වාහනේ නවත්තගෙන හිටිය පොලිසියෙන් අඬ නොදී. එතකොට දැන් අපි ඉන්නවා ඉන්න මමයි විපුටන්සේ හාමුදුරුවෝ තව හාමුදුරු කෙනෙකුත්. ඒතර පොලිසිය යන්න තියෙනවා. අපිට කොමරේ යන්න ඉස්සෙල්ලා යආගන්නත් ඕන. එතකොට මේ විපුටන්සේ ස්වාමීන් වහන්සේ අපිට කිව්වා මේකට අපිට එකම දෙයක් කරන්න තියෙනවා කියලා. මේක බලාගෙන ඉන්නේ දැන් අනේ මුන්ට තේරෙන්නේ කියන දෙපා කියලා. මෛත්‍රී වඩපු. විනාඩි 5යි මෛත්‍රී වැඩි. අර ඔක්කොම වාහන දීදී අපි පිටත් කරා. හරි පුදුමයි. උන්වහන්සේ ධර්ම හොයාගෙන හිමාලය වැඩි උන්වහන්සේට වෙච්ච දෙයක් නෑ. හැබැයි උන්වහන්සේ උන්වහන්සේ දැනුමම සමහර ආවුරුකි. නමුත් මේ හොඳට මෛත්‍රී වැඩුවා. ඒ නිසා අසාමාන්‍ය වෙන්නේ මෛත්‍රිය. මේ අපිට කරන්න පුළුවන් දේවල්. කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ මෛත්‍රී වැඩි අපිට බුදුරජාණන් වහන්සේ තමයි කියලා දුන්නේ. උන්වහන්සේ කියා දීපු උපමාව ගත්තොත් හරි පුදුමයි. උන්වහන්සේ කියනවා අදාලා මහණෙනි කවුරු හරි කෙනෙක් සතුරු අල්ලගෙන කීයෙන් කපන කකුල් දෙක පළල් කොල්ලා කීයෙන් කපනවා. කපද්දී එයා හිත නරක කරගන්න නැතුව ඉන්නවනම් දේශයක් ඇති කරගන්නේ නැතුව ඉන්නවා නම් ඒ කෙනා තමයි මං කියන දේ කරන කෙනා. ඒ එක හරි අසාමාන්‍ය ඉවසීම. කොහොම හරි ඉවසීම මිනිසෙකුට පුරුදු කරගන්න පුළුවන් වුණොත් ලෝකය කියයි නෝන්ජල් කියයි. බයයි කියයි. ඔය ඉවසන්නේ යා වැඩිකාරින් නිසා. ඒ අපහස ගණන් ගන්න එපා. ගණන් නොගෙන ඉවසන්න. හරි පුදුම විදියට ඒකෙන් තමන්ව ආරක්ෂා කරනවා අකුසලයට යන්න නොදී. පුදුම ලාභයක් තියෙනවා. එතකොට මේ ඉවසීමයි මෛත්‍රිය. ඔබ පුරුදු කරන්න. ඊළඟ එක තමයි දැන් මම ඔබට කරුණ කීපයක් කිව්වා. එකක් කිව්වා බුදුරජාණන් වහන්සේගේ හිත පහදවා ගන්න. අනිත් එක කිව්වා පින අහක දාන්න එපා. පොඩි පින හරි කන්නේ රැස් කරගන්න. මම ඔයකට පුංචි උදාහරණයක් කියන්න. අපි මෙතනම ඕනාද අපි කරන එක මේ වගේ දවසක කොමන හරි ප්‍රෝග්‍රෑම් එකක් දවසක ඔක්කොම ඉවරනට පස්සේ කෙනෙකුට මොන හරි කැම් ටිකක් ලෑස්ති කරලා දෙනවා කියන්නේ. ඔන්න ඔය කනකට පොඩ හැලෙනවා. හැල්ලම අපිරිසිදුයි. ඒතර පිනට ආස කරන කෙනෙක් සද්ද නැතුව හිතනවා. අනේ මේක කාගේවත් ඇගේ ගෑවෙන්න හොඳ නැහැ. මේකෙන් කාටවත් කිලුට වෙන හොඳ නැහැ කියලා සත්‍යය වහුනලා එතකොල්ල ඩස්බින් එකට දානවා. පිනගෙන හිතන්නේ නැති එක්කන හිතනවා. අර බලන්න මේ අපිරිසිදු කරලා තියෙන හැටි. එයා ඒක බණින්න කාරණාවක් කරගන්නවා. ඒතර පින උනේ කෙනා එතනිනුත් පිනක් රැස් කරගන්නවා. ඒ කියන්නේ පින කියන්නේ තමාව හොයාගෙන ඉන්න එක නෙමෙයි. තමන් හොයාගෙන යන එකක්. පින කිරීමේදී මේ වගේ දේවල් කිරීමේදී තව ඔබට වැදගත් කාරණයක් හොඳ නම හොයන්න එපා. හොඳ නම හොයපු ගමන් ඔබ කරලා තියෙන්නේ පොලිටික්ස් එකක්. ඒ කියන්නේ යමක් කරන්න යමක් බලන්න. ඊට පස්සේ කියන මං අරක කළා මේක කළා මේක කළා කොහොමගේ නම කිව්වා අන්තිමට යා නැවතිලා තියෙන්නේ නම ළඟ. නේ? අන්තිම නම නම ගැන රැවටෙන කොහොමගේ නම. සමහර අවස්ථාවල් තියෙනවා මම හිතපු නැති. මගේ මම චරිත කතාව ලියද්දී මට සමහර ස්වාමීන් වහන්සේලාගෙන් නම් අමතක වුණා. ඒ අමතක වුණේ අම හිතාමතා නෙමෙයි. එහෙම අමතක වෙනෝනේ මම හොස් ගහගෙන නෑනේ අතීතය ගැන. අනේ උන්වහන්සේලා මා සමග තරහ වුණසේක. මොකද කරන්නේ? පළවෙනි නාටක පොතක් ලිව්වා මම මුන්නත් කියලාවත් මතක නැහැනේ කියලා තරහ වුණසේ. එතකොට අපිට පේනවා ඒ නමකට ආසා කිරීම ආවොත් ඒ පිටිපස්සෙන් අකුසලයක් එනවා. ඒ අකුසලයේ විසින් එයා නමක් හොයාගෙන මිසක් පින කරගෙන යන්නේ. ඒ නිසා පින්වත් හරිම කුතුමයි. මේ හිත නොමග යන තියෙන තැන. මේවෙන් තෝරා බේරාගෙන යන්න නම් ඔබට තියෙන්න ඕනේ ගැඹුරු පළල් සිතක්. ඒ කියන්නේ අපි මේ යන්නේ සංසාරික සංසාරේ යද්දී තියෙන සාමාන්‍ය දේවල් මේ කියලා සිතක්. ඒ නිසා පින්වත්නි අපි මේ කරුණික මතකගත්තාම ඇති. මම දැන් කිව්වේ බුදුරජාණන් වහන්සේ ගැන සීකිරීම. පුංචි වුණත් වෙන අහක දාන්න එපා රැස් කර ගැනීම. ඊළඟට මෛත්‍රී පුරුදු කරන්න සිත යෝජනාවක් දෙන්න ඉවසීම ගැන එතකොට ඉවසන්න පුළුවන්. ඊට පස්සේ මොකද? මතක නැහැ. තව මං කිව්වා පැතුම් දෙකක් තියාගන්න කියලා. බලාපොරොත්තු දෙකක්. ඔව්. මම මරණින් මත්තේ දිව්‍ය ලෝකෙට යන්න. මොකද බුද්ධ දේශනාවන තියෙන අපිට මං කියන්නේ අතිතාලකට. දේවතානුස්සති කියලා භාවනාව වඩන්න කියලා ශ්‍රාවකෙන්ට කියලා තියෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගන්න. හැබැයි උසස් දේවල් කටින් කියන්න මම නම් දිව්‍ය ලෝක යනවා කියලා කියන්න එපා. ඇයි හේතුව? බැරි වෙලාවත් තරහකාරයෙකුට ආරංචි වුණා. ඉස්පිරිතාලේ ඉන්න වෙලාවේ කොනිටලා හරි හිත වෙනස් කරයි. දෙය යවන්නම් මේ කිව දිව්‍ය ලෝකෙක. වෙන්න බැරි. තරහ කියන්නේ හිතන්න බැරි අමුතු අසනීපයක්. ඒ කියන්නේ තරහ තරහ හටගත්තු තවත් කෙනෙක් එයා බලාපොරොත්තු වෙන්නේ අර තමන් ඉලක්ක කරගත් තරහකාරයාගේ විනාශය යහපත බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුද්ගලයෙක් කෙරේ අමනාපවත් ඒ පුද්ගලගේ විනාශය පතනවා. ඒ නිසා එබඳු එක්කෙනෙකුට ආරංචි ආරංචි නොවන දිවිරු යන කල්පනා කළා. ආ කොයි හිතා දෙන්නේ කියලා හිතා. ඒ නිසා ඒවා හිතේ තියාගන්න ඕන දේවල් මිසක් කටින් කියන ඒවා නෙමෙයි. මොකද ඒවට පවා මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා. යවන්න ඕනේ මේකට කියලා. ඒ නිසා හිත අවුල් කරයි. ඊළඟට ධර්මයන් අහාක යන ලෙඩ අසනීපලෙන් කිව්වේ ඔයාට මෙහෙම කිව්වා. ආන් අසවලා මේ විදිහට ඔයාට කියන්නේ. මෙහෙම හිත අවුල් කරන්නේ. දැන් මට පසුගිය දවස්වල මෙහෙම ආරංචි වුණා මේ රටේම කවුද ඒ මහත්යෙක් එයාගේ ඒ මොනද ලියලා දුන්නා කාටද අනිත්‍ය විහිළු කළා ඔයාට ඔයා මේ නවත්තල ගත්තා කියලා. එතන ඔයාට පිහින් යනලු. දැන් හිරේ. දැන් බලන්න ඒක ඉවසන්න පුරුදු වුණා නම් ගණන් නොගෙන හිටියා නම් අර මිනිස්සයා ඒකේ ප්‍රයෝජන සැප ලබනවා. බලන්න මේ වාසනාව නැති වෙච්ච හැටි තමන්ගේ තරහ නිසා. ධර්මයේ අහු වෙලා තිබ්බනම් යාට යා බේරෙනවනේ අර අනිත්‍ය අපහාස කරනවා හිතට ගන්නෑ. ඒක එක්කිනා කුපිත කරවන්න සමහරු කියනවා. සමහරු මෝඩකමට කියනවා. ඕව අහන්න කිව්වොත් මගෙත් කැලිත් නැහැ මං අහපුව බලද්දී. මම නම් තඹේකට ගණන් ගන්නෑ. මම හිතන්නේ මෙහෙමයි. ගණන් වැඩි වෙනකම් මම හිතනවා. මම ගලිවර වෙන්නේ නැති. ලිලිපුට්ටන්ගේ දේශේ. එළවෙන මට අර බයිනව පේන්නේ මේ අගාති කියාය වගේ. මට කිසි ප්‍රශ්නයක් නෑ. ඒ බයටනේ බණින්නේ. එතකොට ඉවරයි. ඒ වගේ අර කල්පනා කරන්න ඕනේ පිළිවෙලට කල්පනා කරාම හරීම සෑහලු. ඉතින් මට ඒ සිද්ධියලා හරි දුක හිතුණා කවුවත් හිටියේ නෑනේ මාගේ හිතට පොඩ්ඩක් ඒ තරහ නැති කරලා දාන්න. ඕක හිතන්න එපා ඔයාව අමතක කරන්න. සමහරු කියන්නේ මෙලෙමින් දැන් ඔයාට අපහාස කරනවා අන්න මෙහෙම කියනවා ඕකට පාඩම් උගන්නපන්. ඕන්න කෝපය අවුස්සනවා. අවසනකට ඒකෙන් එයා විනාශයට යනවා. මේ නිසා පින්වත්නි මම කිව්වේ එකයි වටිනා රත්තරන් මුතුමෙනි ගේ ඉස්සරහා දාන්න නැහැ වගේ උතුම් බලාපොරොත්තු ඉට දාන්න එපා. උතුම් බලාපොරොත්තු හිතේ තියාගෙන සද්ද නැතුව තියාගෙන හිතේ තියාගෙන කාරණේ සඳහා යන්න. ඒකේ ලිඛිතන පළක් නේ. හානියක් මිසක් වාසියක් නැහැ. ඉතින් මේ ටික කරගන්න ඔබට වාසනාව ලැබේවා.